නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් මේ මොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අනිත් අයගේ ජීවන රටා එයාගේ ඇසිරීම් තුලින් අට ගන්නා වූ ද්වේෂය අද්වේෂය කරගන්නේ කෙසේද කියන විශේෂ කාරණාව. අද අපි විශේෂ උත්තරීතර භවයකටපත් වෙලා තියෙනවා. ඒක තමයි අපි ලද මිනිසත් භවය. තථාගත ශාසනයක් තුළ මේ ලෝකයේ ලැබෙන්න පුළුවන් උත්තරීතරම දායාදය තමයි මේ දුර්ලභ ගණයේ මිනිසත් භවය ලැබීම. මේ බුද්ධ ශාසනයේ අපිට රජකම ලැබුණත් වැඩක් නැහැ. අපට මේ ලෝකේ ඉහළම අධ්‍යාපනය ලැබුණත් වැඩක් නැහැ. මේ ලෝකේ පළවෙනි ධනවතා වුණත් වැඩක් නැහැ. අපගේ මිනිසත් භවයට අපට නිවීමට අවශ්‍ය කටයුතු ලැබෙන්නේ නැත්නම් ඒ ශ්‍රද්ධර්මය හැෙන්නේ නැත්නම් ඒ කමඨාන් ලැබෙන්නේ නැත්නම් ඒ කල්යාණ මිතුරු ඇසුර ලැබෙන්නේ නැත්නම් මේ භවයේ මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ නැත්නම් ඒ රජකමෙන්වත් ඒ ධනවත්කමෙන්වත් ඒ අධ්‍යාපනයෙන්වත් අපට කිසිම පළක් නැහැ කියන එක තමයි සත්‍යය. එහෙනම් මේ ලබාපු මිනිසත් භවයේ තුල ඇයි අපේ වැඩ නිමා වෙන්නේ නැත්තේ? ඇයි මම තාම සසරටම බර වෙන්නේ? ඇයි මම නැවත නැවත ඉපදෙන්නේ කියන මේ කරුණ කාරණා මධ්‍යම රාත්‍රියේ කල්පනා කිරීමට සිද්ධ වීම තුලින් අදහසක් පහළ වුණා මේ කාරණාව කතා කළ යුතුයි කියන එක. ඒ තමයි අනිත් අයගේ ජීවන රටා ඇසිරීම නිසා අපි තුල ඇති ගන්නා වූ පටිගය, द्वේෂය අපි නිවැරදි කරගන්නට ඕනේ. ඒ අඩුව අදා ගන්නට ඕනේ. අපි හිතාගෙන ඉන්නවා මේ ලෝකයේ මිනිසුන්ගේ අසත්පුරුෂයන්ගේ අඩුපාඩු දැක්කාම දුර්වලකම් දැක්කාම මට තරහා යනවා කියලා නෑ. මේ නාම රූප හැම එකක් තුළම ওই ප්‍රශ්නේ තියෙනවා. රාත් වෙනකම් ওই ප්‍රශ්නේ තියෙනවා. සෝවාන් සකු르දාගාමි අනාගාමි වෙනකම් මේ කියන ප්‍රශ්නය දැඩි ලෙස පවතිනවා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ ගනුදෙනු කරන සෑම නාම රූපයක් තුලින්ම ඔය කියන ප්‍රශ්නය මේ වෙනකොටත් අපි තුල පවතිනවා. මේ මානසිකත්වයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. සේනාසනවල ජීවත් වෙනකොට, විහාරස්ථානවල ජීවත් වෙනකොට අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ පටිගයන් අටකරගෙන නැද්ද? මේ වගේ මානසිකත්වයෙන් අපි දුර්වල බවට පත් වෙලා නැද්ද? සහෝදර සංගයා විකාලේ රකින් නැති වෙනකොට, ජාත රූප රකින් නැති වෙනකොට, ඒ සංගයාගේ සංවරභාවය නැති වෙනකොට විහාර වත, සේනාසන වත, ආගන්තුක වත, දානශාලා වත කියන මේ වත්පිළිවෙත් වලට සම්බන්ධ නොවනකොට ඒ අය පිළිබඳ අපි විශාල ද්වේෂයක් පටිඝයක් ඇති කරගන්නේ නැද්ද? ඇයි මේ අය උදව් කරන්නේ නැත්තේ? ඇයි මේ අය යුතුයකම් වාක්‍යෙ මිෂ්ඨ කරන්නේ නැත්තේ? මේ අඩුපාඩු හදාගන්න මේගොල්ලෝ අපට උදව් කරන්නේ නැත්තේ ඇයි කියලා අනන්ත අප්‍රමාණ අපි වෛර කළා නේද? ද්වේෂ කළා නේද? අපහාස කළා නේද? ඒ අයගේ චරිතය දිහා බලලා එහෙනම් අනිත් අයගේ ඇසිරීම් රටාවල් චර්යාවල් දැන් අපට ප්‍රශ්නයක් වෙලා ද්වේෂය අටගන්න වෛරය නිර්මාණය වෙන්න. එනම් අපි තුල යම් යම් බලාපොරොත්තු තියෙනවා. අපි තුල යම් යම් ආසාවන් තියෙනවා. අපි යම් යම් ලෝක හදාගෙන නඩත්තු කරනවා. ඒවා මූලික වෙලා අරමුණු වෙලා තමයි <clears throat> මේ කියන ප්‍රශ්නයන් අපි තුල අටග අට අරගෙන තියෙන්නේ. <clears throat> අපි දන්නේ නැහැ අපි කොච්චර පෑදිලිව අවබෝධයෙන් සිටියත් මොනතරම් චිත්තානුපස්සනාවෙන් 100න් වැඩවාසය කෙරුවත් මේ දුර්වලකම් කියන එක ඒ අවබෝධය තුළ 100 තුලත් පවතිනවා. සමහර අය 100න් මෝහය වඩනවා. මේක දුර්ලභ අවස්ථාවක්. ඒ වගේම භයානක තත්ත්වයක්. මෝහය කියන එක 80න් වැඩෙන බව තමයි අපි අහලා තියෙන්නේ. විද්‍යාව අතුරුදාන් වෙලා අවිද්‍යාව අටගත්ත ගමන් තමයි මේ මෝහය ඇති වෙන්නේ කියලාත් අපි අහලා තියෙනවා. හැබැයි මේ මෝහය විද්‍යාවත් එක්ක නිර්මාණය වෙන ක්‍රමවේදයකුත් තියෙනවා. සීය පවතිනකොටම මෝහය දියුණු වෙන ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි සීයෙන් ඉන්න කෙනා හැම දෙයක්ම සීයෙන් දකිනවා මිසක් මම දැක්කාය කියන සංකල්පයට එනකොට දැන් පුද්ගලයෙක් ඇති වුණා නේද? සතේ පුද්ගලයෙක් නැතුව සතෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියන මානසිකත්වයෙන් එයා මේ දේවල් දකිනකොට හානකොට ඒවා ස්පර්ශ කරනකොට ගවේෂණය කරනකොට අර 100ත් එක්කම මෝහයකුත් වැඩෙනවා හැමදේම විද්‍යාවෙන් දකිනවා දැකලා මේක තමයි මම හරියටම දැක්කා මේ නාම රූප වල ඒ සංඥා සංස්කාර වල විද්‍යාව මම දැක්කා ඒ හැම දේ තුළම පවතින ධර්මතාවය මට තේරුණා මම මේක අවබෝධ කරගත්තයි කියන ඒ උඩඟුකම අහංකාරය ඒ හිතුවක්කාරකම මේ කියන අගුණ තුල කෙලෙස් තුල ද මෝහය නෙමෙයිද ප්‍රගුණ වෙලා තියෙන්නේ යමක් විද්‍යාවෙන් දකිනකොට පවා ඒ විද්‍යාව මුල් කරගෙන මෝහය අටගන්න ස්වභාවයක් අපි තුල පවතිනවා. ඇයි මේ දුර්වලකම් අපට තේරෙන්නේ නැත්තේ? විද්‍යාවෙන් දකිනකොට පවා ඒ තුල අවිද්‍යාවකුත් අට ගන්නවා. අවිද්‍යාව ඇති වෙලා ඒ විද්‍යාව යටපත් කරගන්න යනවා. එහෙනම් මේ අවිද්‍යාව නිතරම විද්‍යාව යටපත් කරන ස්වභාවයක් මන් තුල පවතිනවා. මේ දුර්වලකම් අපට තේරිලා නැහැ. විද්‍යාවෙන් දකින හැම දෙයක් තුළින්ම අපට තේරෙන විද්‍යාවේ ප්‍රතිශතයක් තියෙනවා. ඇයි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකේ නාම රූප වලින් දකින විද්‍යාව අපට දකින්න බෑ නේද? මහරහතන් වහන්සේ නමක් ප්‍රඥා අධික ආර්ය ශ්‍රාවකේ මහා බෝධිසත්වයේ මේ ලෝකේ නාම රූප දකින්න ක්‍රමයක් අපට පේන්නේ නෑ නේද? අද මේ ලෝකේ සෝවාන් වෙච්ච කට්ටියට මොනතරම් රාගය තියෙනවද? ලෝභය තියෙනවද? පටිගය තියෙනවද? ඇයි යා තාම rahat වෙලා නැහැ අනාගාමි වෙනකම්ම මේ කෙලෙස් අපේ සිත්වල පවතිනවා නම් ඒ කාන්ත වශයෙන්ම සෝවාන් වෙච්ච කෙනාටත් රාගය තියෙන නිසා එයා විවාහ වෙලා දරුවෝ හදනවා ව්‍යාපාර කරනවා, බඩමුට්ටු එකතු කරනවා, යානවාන ගන්නවා, දේපොළ Tamange නමට ලියා ගන්නවා. හැබැයි හැම දෙයක්ම අනිත්‍ය බවත් එයා දන්නවා. හැම දෙයක් තුළම පවතින්නේ දුකක් කියන කතේ ආර්ය ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන්ම දන්නවා. ඒ නිසා එයා ඕනම වෙලාවක ඒවා අත්හරින්න කැමති, දන් දෙන්න කැමති. හැබැයි ඒ හැම දෙයක්ම දුකයි අනිත්‍යයි කියලා දැනගත්තට එකතු කරන එක නවත්තන්නෙත් නෑ දරුව හදන එක නවත්තන්නෙත් නෑ හේතුව අවබෝධය පැවතුනාට කෙලෙස් නිරෝධ වෙලා නැහැ. එයා තාම අර පිරිසිදු මානසිකත්වයට නිරෝධගාමිනී මානසිකත්වයට තාමපත් වෙලා නැති නිසා එයා තාම පුතුජන ලෝකයේ පුතුජනේ වාගේ ජීවත් වෙනවා ආර්ය જાතිය ඉපදුනාට එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් පවතිනවා එහෙනම් මේ කෙලෙස් කියන එක අපේ ජීවිත කාලය පුරාවටම පවතින එකක් නම් අපි කොහොමද මේ කෙලෙස් වලින් නිදහස් වෙන්නේ? අපට නිදහස් වෙන්න තියෙන ක්‍රමය කුමක්ද? එහෙනම් 100 පවත්තන මොහොත පවා අපි තුල 80ක් වැඩෙනවා නම් විද්‍යාවෙන් ඉන්න මොහොත තුල පවා අවිද්‍යාවක් නිර්මාණය වෙනවා නම් තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයේ දකින ආර්ය ශ්‍රාවකෙක් මේ ලෝකයේ දකින ඒ ක්‍රමයට අපට පේන්නේ නැත්තම් මම දකින විද්‍යාව මගේ ප්‍රඥාවට ගෝචර වෙන විද්‍යාවක් නේද? මගේ දැනුමට අවබෝධයට පමණ සීමා වෙච්ච විද්‍යාවක් නේද? මේක දැක්කේ නෑනේ. බුදුවරේ දකින විදියට මට මේ ගහක් කොලක් මේ ගලක් දකින්න බැරි නම් සරියුත් මහරහතන් වහන්සේ ජලය දිහා දැකලා උන්වහන්සේට පෙනිච්ච විදිහට මේ ජලය ජලවල තියෙන අණුත් ඒක තුල තියෙන ජීවිනුත් අපට පේන්නේ නැත්තම් ඒ කියන්නේ අපට පෙනිලා නැහැ. ඒ උත්තමයන් වහන්සේලා දැකපු ක්‍රමයට අපට පෙනිලා තියෙන්නේ අපට පේන විදියට මෙන්න මේ දුර්වලකම අපි නිවැරදි කරගන්නට ඕනේ. අපි දන්නවා ආර්ය ශ්‍රාවකයෝ වෙච්ච සෝවාන් සකු르දාගාමි අනාගාමි වෙච්ච කට්ටිය තුලත් කෙලෙස් තියෙනවා අඩුපාඩු තියෙනවා. ඇයි තාම රාත් නැති නිසා හැබැයි කිසිම මාර්ගඵලයක් නැති බෝධිසත්වයෙක් ඉන්නා ලෝකේ. හැම බුද්ධ ශාසනය පවතින කාලයක් පුරාවටම ඊළඟ බුද්ධ ශාසනය ඊළඟ බුද්ධ ශාසනය කියලා මා බෝධිසත්වරු දෙතුන් නමක් මේ ලෝකේ සාමාන්‍ය පුතුජන ලෝකේ ජීවත් වෙනවා. කොච්චර ශ්‍රේෂ්ඨද කියලා කිව්වොත් අර සෝවාන් ආර්ය ශ්‍රාවකයාට භාර්යාව අත්තර ගන්න බෑ. මේ පුතුජන මා බෝධිසත්වයා භාර්යාව දන් දෙනවා. අරගෙන යන එක දිහා බලාගෙන සන්තෝෂෙන් ඉනාවේ ඉන්නවා. වචනයක්වත් කියන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනාට දරුවෝ හත්තර ගන්න බෑ බැඳීම තියෙනවා. හැබැයි කිසිම මාර්ගඵලයක් නැති ඒ මාබෝධිසත්වයන්ට ක්‍රිෂ්ණජිනා දියණියයි රාහුල කුමාරයයි බාර දීලා ගගා හැදගෙන යනවා. ඒක දිහා බලාගෙන සන්තෝෂෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒ උත්තමයන් වහන්සේලාගේ ජීවිතවල ಗುಣ මොනතරම් වැඩිලාද? ආර්ය ශ්‍රාවකයෝ තුලත් නැති ಗುಣ අර පුදුජන විඥානේ තියෙනවා. ಗುಣධර්ම වලින් මාර්ගඵලලාභින්ගේ ಗುಣවලට වඩා එහාට ගින් එහෙනම් අපේ ජීවිතවල අපට මාර්ගඵල ලැබුණට කෙලස් තියෙනවා නම් අනාගාමි වෙනකන් කෙලස් තියෙනවා නම් ඒ හැම දෙයක්ම නිරෝධ වෙනකොට නම් අපි මේ සසරෙන් එතර වෙන්නේ. දැන් අපි මේ අඩුපාඩු හදා ගන්නට ඕනේ. අපේ දුර්වලකම් අපි නිවැරදි කරන්නට ඕනේ. මෙච්චර කාලයක් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපෙත් එක්ක ඉන්න කට්ටියගේ අඩුපාඩු දුර්වලකම් දැකලා අපි උඩපැන්නේ නැද්ද? කෑ ගැව්වේ නැද්ද? වැඩපොළවල අපිත් එක්ක වැඩ කරන අයගේ රාජකාරී වල දුර්වලකම් දැක්කාම ඒගොල්ලන්ගේ වොමනා නැති ඒ අපරිසාකාරීව කටයුතු කරන ඒ වැඩ රාජකාරී දැක්කාම කල්පනාවක් නැතුව කරන වැඩ දැක්කාම අපි තරහා ගත්තේ නැද්ද? විවේචනය කළේ නැද්ද? දඬුවම් කළේ නැද්ද? අපහාස කළේ නැද්ද? ඉහළ නිලධාරින්ට චෝදනා කළේ නැද්ද? ඒ කියන්නේ තාම අපි අනිත් අයගේ චර්යාව ජීවන රටාව නිසා අපි අපි තුල කෙලෙස් ඇති කරගන්නවා. අපි නිතරම කෙලෙස්යක් නිර්මාණය කරගන්නේ තවත් කෙනෙක් මුල් කරගෙන කියන මේ පුංචි කාරණාව අපට තේරිලා නැහනේ. සාමාන්‍ය පුදුජන මට්ටමින් ඉන්න බෝධිසත්වරුන්ට මේක තේරෙනවා නම් මාර්ගඵලවල ඉන්න අපිට මේක ඊට වඩා කොච්චර ගුණයකින් තේරෙන්න ඕනේද? කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්න අපිට මීට වඩා ගැඹුරින් මේක වැටහෙන්න ඕනේ නේද? මේ ලෝකයේ සෑම කෙනෙක්ම කෙලෙසයක් හදන්නේ කුමක් හෝ නාම රූපයක් උපයෝගී කරගෙන. රාගය හදන්නක බලමු කිසිම දෙයක් උපයෝගී කරන්නේ නැතුව කාන්තාවක් උපයෝගී කරන්නේ නැතුව මතකයන් උපයෝගී කරන්නේ නැතුව බඩමුට්ටු උපයෝගී කරන්නේ නැතුව පුළුවන් නම් රාගයක් අදලා බලන්න කිසිසේත්ම හැදෙන්නේ එහෙනම් මේ භෞතික දෙයක් එහෙම නැත්නම් බාහිර දෙයක් මට බලපෑම් ඇති කරලා තමයි මේ කියන කෙලෙසයන් මන් තුළ අටගන්නේ මේ විද්‍යාව මම දැක්කේ නෑ මෙච්චර කාලයක්. දේශයක් අටගන්නේ කොහමද? බාහිර සම්බන්ධයක් නැතුව, අතුරෙක් නැතුව, ද්‍රෝහියෙක් නැතුව, රවට්ටපෝ රවට්ටන්නෙක් නැතුව කොහමද මේ ද්වේෂයක් අටගන්නේ, වෛරයක් අටගන්නේ? අපි පරිභෝජනය කරන බඩු මුට්ටු පවා හරියට පිළිවෙලට තිබුණ නැත්නම් ගත්ත දෙයක් ඒගොල්ලෝ ගෙනල්ලා නැවත ඒ විදිහට දුන්න නැත්නම් භාණ්ඩයක් අරගෙන ගිහිල්ලා පාවිච්චි කරලා පිරිසිදු කරන්න නැතුව ගෙනල්ලා දුන්නොත් අපිට මොනතරම් තරහා යනවද පටිගයක් ඇති වෙනවද දැන් බාහිර වස්තු වලත් අපිට ලෝක තියෙනවනේ මේවා මේ විදිහට තියෙන්න ඕනේ මේ විදිහට පවතින්න ඕනේ කියලා අපි ලෝකයක් නඩත්තු කරනවනේ එහෙනම් පණ ඇති දේවල් විතරක් නෙමෙයි පණ නැති දේවල් පවා වෙනස් වෙනකොට කැඩෙනකොට බිඳෙනකොට අපට තරහ ඇති වෙනවා වටිනා කරන භාණ්ඩය පොඩි ළමේ බිම දාලා කැඩුවොත් එහෙම බැරි වෙලාවත් ඒක අපරිසංකාරීව ඒක බිම වැටිලා කැඩුනොත් මොනතරම් අපේ වචනවල සරගතියක් ඇති වෙනවද මානසිකව අපි දුකටපත් වෙනවද බොහොම ලස්සන මල් ගහක් තිබුණලු තාපසේගේ මිදුලක හැමදාම ඒ ගාදියා බලලා සන්තෝෂ වෙනවා එක දවසක් රිලෙවෙක් ඇවිල්ලා ගා සම්පූර්ණම කඩලා පොඩි කරලා මල් ඔක්කොම කඩලා විසි කරලා පව් වෙනද ඇවිල්ලා තාපසයා ගාදියා දැක්කා මේ තාපසයාට කෑම කන්න විදියක් නැහැ නිදාගන්න විදියක් නැහැ. කිසිම වැඩක් කරන්න විදියක් නැහැ. අර කම්පාවට අදවත වෙවුලනවා. මොකද මේ ගහ පොඩි කරලා දාලා අර රිරාවා මරන්න තරම් තරහා. එක පාට මේ තාපසයාට hina ගියා. ඒ තාපසයාට තේරුණා මේ මල්ගාට පුළුවන්කම තිබුණානේ මේ තරම් द्वේෂයක් මන් තුළ නිර්මාණය කරන්න. මේ ගහේ තියෙන මල් වලට පුළුවන්කම තිබුණානේ කොළ වලට මේ පුංචි පුංචි අතු කෑලි වලට පුළුවන්කම තිබුණානේ පානාතිපාතා කඩවන්න මොනතරම් දුර්වලද මම මේ චරිතය තුලින් මෙන්න මේ වගේ දුර්වලකම් අඩුපාඩු අපිට අනන්ත තියෙනවා අපේ කෝප්පය තැටිය කවුරුහරි අරගෙන ගිහිල්ලා පිරිසිදු කරන්නේ නැතුව ගෙනල්ලා දුන්නා මේක පොලේ ගන්න තරම් තරහා යන්නේ නැද්ද භාණ්ඩයක් උපකරණයක් අරගෙන ගිහිල්ලා මොට්ට කරලා ගෙනල්ලා දුන්නාම ඒකෙන්ම දමලා ගන්න හිතෙන්නේ නැද්ද? සමහර තාපසවරු ඉන්නවා කුටියේ පීයක් තියාගෙන ඉන්නවා පළතුරු කපන්න මොනාරි විශේෂ වැඩකට හඬුවක් තියාගෙන ඉන්නවා. ඒ අඬුව අරගෙන ගිහිල්ලා යකඩ හැන හරව මේවා කපල එක මොට්ට කරලා දුන්නොත් ගොඩාක් දුරට ඒ හඬුවෙන්ම අපට පූජාවක් ලැබෙනවා. ඇයි එයා ඒ අඬුවට ඒ තරම් බැඳිලා අර යකඩ තලයට ඒ තරම් බැඳිලා එයා ඒක නඩත්තු කරන එයාගේ ජීවිතයේ කොටසක් බවට එයා ඒක පාරමිතාවක් වශයෙන් ප්‍රගුණ කරනවා හේතුව ඒවා ඔක්කොම එයාගේ ඇටකටු හා සමානයි එහෙනම් මේ වගේ දුර්වලකම් අපේ ජීවිතවලත් පවතිනවා බාහිර නාම රූප වෙනස් වෙනකොට අපි තුල කෙලෙස් ඇති වෙනවා සහෝදර සංඝයාගේ චර්යාව වෙනස් වෙනකොට ජීවන රටාව වෙනස් වෙනකොට අපි තුල කෙලෙස් හට ගන්නවා අපි ජීවත් වෙන පරිසරය තුල මිනිස්සු වෙනස් වෙනකොට දායකයෝ වෙනස් වෙනකොට නිලධාරීන් වෙනස් වෙනකොට අපි තුල පටගියක් ඇති ගන්නවා දේශයක් අට ගන්නවා හොඳට හිතවත් වෙලා ඉන්න තාක්කල් දායකයෝ අපි මේ ප්‍රදේශයේ ජීවත් වෙන හේතුව සිව්පසේ ලැබෙනවා බැරි වෙලාව දායකයෝ විරසක වෙලා අමනාප වෙලා අපෙන් ඈත් වෙච්ච දවසක අපි තුන් සිවුරයි පාත්‍රයයි දැන් සූදානම් කරන්නේ නැද්ද දායකයෝ අරගෙන නිවනට යනවායි කියලා මහාන වෙනකොට පොරන්දුනාද අපි නෑ නේද? දැන් දායකයෝ නැතුව දැන් යන්න බෑ කියන මානසිකත්වයට ඇවිල්ලානේ. දරුවෝ වඩාගෙන යන්න බෑ, බිරින්දෑවරු ස්වාමිපුරුෂයෝ වඩාගෙන යන්න බෑ, දෙමව්පියෝ වඩාගෙන යන්න බෑ කියන මානසිකත්වයෙන් තමයි අපි සසුන්ගත වුනේ. දැන් දායකයෝ නැතුව යන්න බෑ, කැපකරු මාත්‍යා නැතුව යන්න බෑ. සහෝදර සංගය නැතුව යන්න බෑ. බේත් නැතුව යන්න බෑ. ගිලම්පස නැතුව මේ ගමන මට යන්න බෑ. දෙවේලක් දාහන ලැබෙන්නේ නැත්නම් මට මේ ගමන යන්න බෑ කියලා දැන් අර කට්ටියට වඩා බැඳීමක් දැන් නඩත්තු කරන්නේ නැද්ද? එදා යන්න බැරි කාරණා තුනක් හෝ හතරක් හෝ තිබුණා. අද යන්න බැරි කාරණා 500ක් විතර නැද්ද අපේ ජීවිතවල? ඒ කියන්නේ දැන් ජී ජීවිතේතර පැවිදි ජීවිතේ බරපතල වෙලානේ. තිබුණට වඩා ප්‍රශ්න වැඩි වෙලානේ. තිබුණට වඩා හැලින් වැඩි වෙලානේ, ගැටින් වැඩි වෙලානේ. එදාට වඩා අපි තවත් තවත් මානසිකත්වයෙන් දුර්වල වෙලා නැද්ද? එහෙනම් මේ බාහිර හැම දෙයක්ම වෙනස් වෙනකොට අපි තුල ඇතිවෙන මේ කෙලෙස් ධර්මයන් අපි තේරුම් අරගෙන සීය පවත්වන්නට ඕනේ. අපිත් එක්ක ජීවත් වෙන සහෝදර සංඝයා දායකයෝ වෙනස් වෙනකොට ඒ අයගේ චරිතවල දුර්වලකම් දකිනකොට අපි ඒවා තුලින් ඇතිවෙන කෙලෙස් මත සීය පීඨවල එක වෙනස් කරගන්නට ඕනේ. පින්ඩපාත යනකොට මිනිස්සු බෙදෙනකොට හැන්දට ව්‍යංජන එන්නේ නැත්නම් ඒ මිනිස්යාගෙන් ආයි දානි කවදාවත් ගන්න මේ මිනිස්යාගෙන් ආයි කවදාවත් පින්ඩපාතේ කරන්නේ නැහැ කියන මානසිකත්වයට එන්නේ නැද්ද? ඇයි මේ මිනිස්සයා දෙන ප්‍රමාණය තුල ලෝභය අපට පේනවා ඇන්දට එන්නේ නැහැ. එහෙනම් මේ වගේ අඩුපාඩු දකින්නකොට දුර්වලකම් දකින්නකොට මොනතරම් අපි තුල පටිගිය කට ගන්නවද අපි මොනතරම් දුර්වලද මේ පොඩි ව්‍යංජන වලට තව පැය දෙක තුනක් යනකොට මේක සීතල වෙනවා අවස් වෙනකොට පිළුණු වෙනවා හෙට උදේ වෙනකොට ගඳ ගන්නවා පැය 24 තියාගන්න බැරි මේ ව්‍යංජනයකට මෙච්චර බැඳිලා නම් ඒ ව්‍යංජනයක් නිසා මේ තරම් පටිගයක් අපි තුල හට ගන්නවා නම් අපි මොනවද වඩලා තියෙන්නේ? නේරාංජනා නදියේ වැලිවලට වඩා තථාගතයන් වහන්සේලා බිහි වුණා. නමුත් තාම බැරි වුණා නේද අපිට මේ වගේ පුංචි අඩුපාඩුවක් අදා ගන්න. එක මොණිවරයෙක් හිටියා ඒ මොණිවරයා පුංචි කාලේ ඉඳලා මම හොඳට හඳුරනවා. පින්ඩ පාතේ ලැබෙන්නම නැති තැන් වලට අය යන්නේ. පුදුම චරිතයක්. ඒක හිතාගන්න බෑ. ඇයි මුනිවරයා මේ වගේ වැඩ කරන්නේ කියලා. පින්ඩපාතේ ලැබෙන තැනටනේ අපි යන්නේ. කිරිපැණි හම්බෙනවා නම්, කෙසෙල් ලැබරි හම්බෙනවා නම්, තැඹිලි සම්පූර්ණ වල්ල පිටින් අපිට පූජා වෙනවා නම් කොහොමරි කරකාගෙන එනවා අපි. හැබැයි ඒ වගේ ලැබෙන තැන් වලට යන එක නේද අපේ සිරිත. මේක අසිරිතක් වෙලා මේක සිරිතට පටහැනි ධර්මයක්. මොකද නොලැබෙන පැත්තටමයි යන්නේ. එක දවසක් ඒ මුනිවරයාගෙන් ඇහුවා අනේ ස්වාමිනී මේකට යථාර්ථයේ කාරණා මට පැහැදිලි කරනවට කැමැත්තෙමි. එතකොට මුනිවරයා කියනවා ස්වාමිනී මේ ලෝකේ දන් දෙන මිනිස්සු දන් දෙනවා. ඒ මිනිස්සු දානේ ගැන දන්නවා. අත්තරින්න කැමති ඒ මිනිස්සු දානේ යම්කිසි පමණ වඩලා ඒ මිනිස්සු දන් දෙමින් පවතිනවා. දානේ පාර්මිතාවස්කසයෙන් පුරවපු නැති කට්ටිය අත්තරින්න බැරි කට්ටියට අත්තරින්න පුරුදු කරන්න එපාය. ඒ කට්ටියට බත් ඇටයක් හරි පූජා කරලා කුසල් පින් වලින් ඒ කට්ටියත් උත්තරීතර තැනට ගේන්න එපාය. දැන් බලන්න ඒ උත්තමයා පිණ්ඩපාතේ නෙමෙයි යන්නේ. එයා මිනිස්සු දිනන්න යනවා. මිනිස්සු ආර්ය කරන්න යනවා. මිනිසුන්ට බණ කියන්න යනවා. කමටහන් දෙන්න යනවා. නොලැබෙන තැන්වලට හැමදාම යනකොට දවස් 4ක් 5ක් යනකොට සතියක් යනකොට දැන් ඒ මිනිසුන්ටත් ලැජ්ජයි. ඒ මිනිසුන්ටත් ආත්මගරුත්වය තියෙනවනේ. හැමදාම තාපසයෙක් වෙනවා මොකවත් දෙන්නේ අනේ මේතරම් අපි ලෝභද? මේතරම් අපි දුර්වලද? මොනවාරි එකක් දෙමෝ පවුනේ මිනිස්සු මොනවද අපි ගැන ඉතන්නේ කියලා ආත්ම ගරුත්වයටවත් ඒගොල්ලෝ දෙන්නේ නැද්ද? දැන් දාන පාරමිතා පුරන්න ඒගොල්ලන්ට අවස්ථාවක් ලැබෙනවනේ. සමහර අයගේ ඇඳ ලොකුවට තිබුණට ව්‍යංජනත් ගොඩක් තිබුණට එන්නේ නැහැ. බත් එන්නේ නැහැ. මොකද හේතුව එයා තුළ ලෝභය පවතින නිසා ඇඳ මොනතරම් ලොකුවට තිබුණත් හැන්දට ව්‍යංජන බත් එන්නේ නැහැ. හැබැයි ඒ වගේ තැන්වලට මේ මුනිවරයා නැවත නැවත වඩිනවා. මොකද හේතුව එයා නැවත නැවත දෙනකොට බොහොම ශ්‍රද්ධාවෙන් ඒක පිළිගන්නකොට ඒ ශ්‍රද්ධාව තුළින් එයාගේ හිත පෑදෙනකොට ඒ සංවරභාවයට සිත පෑදෙනකොට ඒ තැම්පත්කමට පෑදෙනකොට ඒ සාන්ත දාන්ත ගුණයට පෑදෙනකොට එයා දන්නේම නැතුව හැන්ද පුරා බත් වෙන්න පටන් ගන්නවා අර ඇන්දට ව්‍යංජන එන්නේ නැතුව තිබුණාට සේරම ව්‍යංජන ටික දැන් ඇන්දට එන මට්ටම හැදෙනවා කාලයක් යනකොට එයා විසාකාව පරද්දනවා අනේ පිටිසුලිතුමා පරද්දනවා බලන්න දසපාරමිතා පුරවණටි මිනිසුන්ගේ ඒ මුනිවරයා කාටවත් දසපාරමිතා ගැන බණ කිව්වේ නැහැ. හැබැයි ඒ බණ නොකිව්වට මිනිසුන්ගේ දසපාරමිතා පුරවන්න තරම් එයා කමටන් දෙන්න දක්ෂයි. කිසිම දෙයක් එයා එපා කියන්නේත් නැහැ. කිසිම දෙයක් ඕනේ කියන්නේත් නැහැ. ලද දෙයින් සන්තෝෂයටපත් වෙනවා. ඒ මොණිවරයාගේ ජීවිතය ලැබපු අත්දැකීම් ආනකොට එක සැරයක් දාන්නේ දීලා එක මෑණිකෙනෙන් තුන් වතාවක් දනගාලා වැඳලා තියෙනවා. එක වතාවක් වැඳීම සාමාන්‍ය දෙයක්. තුන් වතාවක් වැඳයි කියන එක අසාමාන්‍ය දෙයක්. එතකොට ඒ තාපසයාට හිතුණලු මොකද්ද කාරණා මේක හාන්න ඕනේ? හැබැයි පිණ්ඩපාත යනකොට කතා කරන්නේ නැහැ. හැබැයි පිණ්ඩපාතේ කරලා ඉවරුනාම කතා කරන්න පුළුවන්. තාපසයා තීරණය කළා මෙතනින් පිණ්ඩපාතේ ඉවරයි. නැවත මම පිණ්ඩපාතේ කරන්නේ නැහැ කියන එක තීරණය කරගෙන පිණ්ඩපාතේ අවසන් කරලා ඇව්වා මෑණියනේ තුන් වතාවක් වඳපෙකට හේතුව මොකද්ද කියලා. අනේ පින්වත් ස්වාමිනී මේ ව්‍යංජන දෙකයි මේ බත් එකයි මගේ මාත්‍යට මං හැදුවා ඒ මාත්‍යා මේක කාරබල්ලා බල්ලෝවත් මේක කන්නේ කියලා මට හොඳටම බැනලයි වැඩට ගියේ. දරුවොත් ඒ මානසිකත්වයෙන් කාලා ඒ දරුවොත් කැමති නෑ බත් ගෙනිච්ච නෑද පාසල් යනකොට. ඒ කට්ටිය තමනාපින් ගියේ. හැබැයි පින්වත් ස්වාමිනී ඔබ වහන්සේට දෙනකොට ඒ මූණේ කිසිම අකමැත්තක් නෑ. බොහොම ප්‍රසන්න භාවයක්, තැම්පත් ස්වභාවයක්, බොහොම සන්තෝෂයෙන් ඔබ වහන්සේ පිළිගත්තා. ඔබ වහන්සේගේ ප්‍රසන්න භාවය දකිනකොට මට තේරුණා ಗುಣධර්ම වලින් විතරයි මේ අඩුපාඩු හැදෙන්නේ. මේ තියෙන ಗುಣ එකක්වත් අපේ ගෙදර කාගේවත් ළඟ නැහනේ. එහෙනම් මේ වගේ හය ඇසුරු කරන්න දකින්න ලැබෙන එක මොනතරම් මට වාසනාවක්ද කියලා ඒකට පෑදිලයි මේ වැන්දේ. එහෙනම් ශ්‍රමණානංච දස්සනං කියන ඒ ධර්මකාරණාව දැන් මේ මෑණියෝ ස්පර්ශ කරලා නේද? සන්තුසකෝච සුබරෝච කියන ධර්මකාරණාව ස්පර්ශ වෙලා නේද? එහෙනම් පෙරපින් මේ මෑණියන්ට දැන් මේ මොහොතේ පාළ වෙලා නැද්ද? අපේ ජීවිතවලත් අනන්ත අප්‍රමාණ මේ වගේ තත්වයන් පවතිනවා. එහෙනම් ඒ තාපසයා සෑම ගෙදරකටම පින්ඩපාත යනකොට නොදෙන ගෙදරට හැමදාම විශේෂයෙන් යන්නේ ඒ කට්ටිය පාදව ගන්න එපාය. ඒ ලෝක සත්‍යයත් නිවන් දකින්න එපාය. සසර දුකෙන් එතර වෙන්න පාරමී පුරන්න දාන පාරමිතාවට අපි උදව් කරන්න එපාය. අපි ගන්න සෑම බත්තටයක් ගානයට කුසල් ලැබෙනවා නම් අපි මේ මිදුලේ ඉටගෙන ඉන්න සෑම තප්පරයක් ගානයට කුසල් ලැබෙනවා නම් අපිව දැක ගන්න අවස්ථාවක් දීම තුලින් යාට පිං උදා වෙනවනම් කුසල් පාල වෙනවනම් ඒ අවස්ථාවන් දීලා එයාට උදව් කරන්න පුළුවන් නේද සසරෙන් එතර වෙන්න එහෙනම් අපි මොකද්ද කරලා තියෙන්නේ නොදෙන කට්ටියට වෛර කරනවා ඒක ගෙදර ළඟ නවතින්නේවත් නැහැ. ඇයි මේ මිනිස්සයා දෙන්නේ නැහැ. තරහා අඩුවෙන් දෙනවා නම් අපිලිවෙලට දෙනවා නම් බෙදා ගන්න හරියට දන්නේ නැත්නම් ඒ මනුස්සයා ළඟට යන්නෙම නැහැ. ඇයි බත් බෙදන්න දන්නේ නැහැ. දන්නේ නැත්නම් නැවත නැවත යන්න ඕනේ. එතකොට තමයි මනුස්සයා පුරුදු වෙන්නේ බෙදන්නේ කොහොමද කියන එක. කෝප 25ක් විතර කැඩෙනකොට 26 වෙනි එක හරියට හොදන්නේ නැද්ද? පළවෙනි එකක් දෙකක් කැඩෙනවා තමයි හැබැයි කාලයක් යනකොට ඒක හරියනවා ඇලි ඇලි බෙදලා කාලයක් යනකොට එක බත් ඇටයක් හැලෙන්නේ නැතුව බෙදන්න දක්ෂ වෙන්නේ නැද්ද අද බෙදා ගන්න බෑ කලබලේ අඩුපාඩු ගොඩ එක එක අඩුපාඩු කාලෙන් කාලෙට ඇදිලා කාලයක් යනකොට විසාකා මාඋපාසිකා වාගේ දන් දෙන්නේ නැද්ද? ඇයි එතනට යාව ගන්න අපි දක්ෂ වුන් නැත්තේ? ඒ උත්තරීතර තැනට දායකයාගේ සිත හදන්න ආර්ය ශ්‍රාවකයා වශයෙන් අපි දුර්වල වුණා නේද? එහෙනම් අනිත් අයගේ චර්යාව ජීවන රටාව නිසා අපි මොකද්ද කරගත්තේ? පටිගිය හදන එක, වෛර කරන එක, කෙලෙස් හදන එක තමයි මෙච්චර කාලයක් ඇතිකලේ. හැබැයි කවදාවත් අපි අලෝභද්දේශ හමෝග වඩන මේ කමඨානට අනිත් අයගේ ජීවන රටාව ඇසිරීම අපි භාවිතා කළේ නැහැ. දැන් ඉඳලා අපි ඒක භාවිතා කරන්නට ඕනේ. රැකියා ස්ථානවල අඩුපාඩුකම් තියෙන කට්ටියක අඩුපාඩු අපි දරා ගන්න අපේ මානසිකත්වය දන්න ඕනේ. ඒ අයගේ දුර්වලකම් අපි ඉදිරිපත් වෙලා හදලා උදව් කරන්න ඒ මහා කරුණාව අපි ප්‍රගුණ කරන්නට ඕනේ. අනිත්‍යගේ අනවබෝධ විවේචනයටපත් කරන්නේ නැතුව අවබෝධ කරලා දෙන්න කාරුණික වෙන්න ඕනේ. කරුණා කියන ගුණය පාරමිතාවක් වශයෙන් වඩන්නට ඕනේ. ඒ අයට කරගන්න බැරි වෙන දේවල් අඩුපාඩුකම් තියෙන දේවල් හදලා අවබෝධ කරලා උදව් කරලා අපිත් ඒ මා කරුණාව කියන ගුණය අපි වඩන්නට ඕනේ. දැන් අපි ඉන්න හැම තැන තුලම අපට මේ පාරමී පුරන්න පුළුවන් නේද? සියලු දෙනාගේම අඩුපාඩු තුලින් අපට ಗುಣ වඩන්න පුළුවන් නම් සෑම කෙනාගේම දුර්වලකම් තුලින් අපේ අඩුපාඩු අපිට නිවැරදි කරගන්න පුළුවන් නම් අපිත් බෝධිසත්වයෙක් තමයි තුන්තරා බෝධියකින් පිරිනිවන් පාන මෙච්චර කාලයක් අපි අනිත්‍යගේ චර්යාවන් දැකලා කම්පා වුණා කලබල වුණා ඒ අයගේ කෙලෙස් වලට අපි නිନ୍ଦා අපාස කළා තාපසේක ඉස්සරහින් පිණ්ඩපාත යනවා පිටිපස්සෙන් තවත් යෝගිවරයෙකුත් එනවා යෝගියා එයාට වඩා බාල නිසා අඩි 10කට විතර පිටිපස්සෙන් වඩින්නේ ඉස්සරහින් යන තාපසයා එයාට වඩා ජේෂ්ඨ කෙනෙක් නිසා මානකමින් එයාගේ ඒ අවුරුදු ගාන වැඩි නිසා එයා ඉස්සරහින් යනවා. පොඩි වැව් තීරුවක් ළඟින් යනකොට ඒ වැවක බිලිපෙත්තක් තියාගෙන මිනිස්සෙක් වාඩි වෙලා ඉන්නවා දැක්කාම තාපසයාට දත්මි ටික වුණා. ඇයි බලන්න මේ අහිංසක සත්තුන්ට වතුරේ සන්තෝෂයෙන් ඉන්න දෙන්න මේ මිනිස්යා අර බිලිපෙත්තක් දාලා ඇයි මේ සත්තු මරන්නේ? මේ මිනිස්යා තරම් මේ එපා කරපු අසත්පුරුෂයෙක් බලන්න මේ ඉල්ලා ගන්න යනකොට මේ වගේ අසත්පුරුෂයෙක්ගේ මූණේ අපිට මුලිච්චලා යන්න සිද්ධ වුණානේ. මේ වගේ අසත්පුරුෂයෙක් මගට හම්බුණානේ කියලා හරියට තරහා පොඩි නමට hina වුණා. පොඩි නමට hina ගියා යාට නවත්ත ගන්න බැරි වුණා. තාපසයා නැවතිලා ඒත් යෝගියාගෙන් ආනවා කුමක් නිසා සිනාපෑ වෙයිද කියලා අහනකොට ඒ යෝගියා කියන අනේ ස්වාමිනී ඒ මිනිසයා අර මාළුවා කියන සතා මරනවා ඔබ වහන්සේ द्वේෂයෙන් මිනිසයා මරනවා මාළුවා මරපු එක නම් පොඩි වරදක් මිනිසයා මරපු එක ඊට වඩා ලොකු වරදක් ඔබ වහන්සේ තමයි ලොකු බිලිපිත්ත දාලා තියෙන හේතුව ඔබ වහන්සේ බිලිපිත්ත දැම්මේ මාළුවාට නෙමෙයි මිනිසයාට ඒ මිනිස්සයා බිලිපිත්ත දැම්මේ මාළුවට සත්වයක් මැරීම සාමාන්‍ය පාප කර්මයක්. ඒක ගෙවල ඉවර කරන්න පුළුවන්. හැබැයි මිනිස් ඝාතනයේ තපස්කමක් නැති වෙනවා. අපේ තපස් ජීවිතේ පරාජිකාවටපත් වෙනවා. එහෙනම් ඔබ වහන්සේ කෙරුවේ අර දීවරයාට වඩා බරපතල වැරද්දක්. එහෙනම් දීවරයා මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ මිනිසා මිනිසුන්ට බිලිපිති දැම්මේ නැහැ. මිනිස්සු ඝාතනය කරේ නැහැ. බඩගින්නට මාළුවෙන් මරාගෙන කෑවා මිසක් එහෙනම් අපට වඩා ಗುಣ වැඩි ඒක දැකලායි මට hina ගියේ මේ තරම් කොණ්ඩේ උඩට බැඳලා සිවුරු හැඳගෙන පිණ්ඩපාත කරගෙන ಗುಣ වඩන අපිට වඩා ගිය මොනතරම් ශ්‍රේෂ්ඨද ඒක හිතලයි මට hinaව නවත්ත ගන්න බැරි උනේ හේතුව අපි වඩනවා එකක් නමුත් වඩන්න නැති කට්ටිය අපට වඩා ඉදිරියෙන් ඉන්නවයි කියන එක තමයි කාරණාව කිව්වම තාපසයට හරියට ලැජ්ජා හිතුණා කිව්වලු ස්වාමිනී ඔබ වහන්සේ මට වඩා ප්‍රඥාවෙන් වැඩි හිටි ඉදිරියෙන් වඩින්න කියලා. නෑ නෑ ස්වාමිනී මම පිටිපස්සෙන් වඩින්නම් කියනකොට කිව්වලු নমස්කාර කළා නේ ස්වාමිනී ඉදිරියෙන් වඩින්න ඔබ වහන්සේ බාල වුණාට ප්‍රඥාවෙන් මට වඩා වැඩි හිටි කියලා යෝගියා ඉදිරියෙන් යවුවා. එහෙනම් අපේ ජීවිතවල මොනතරම් ප්‍රඥාවෙන් වැඩි හිටි කට්ටිය අපි හතර ජීවත් වෙනවද? ಗುಣධර්ම වලින් වැඩිහිටියෝ අපි අතර මොනතරම් ජීවත් වෙනවද? පාරමී පුරපු ප්‍රමාණ වලින් වැඩිහිටියෝ මොනතරම් අපි අතර ජීවත් වෙනවද? රාහත් බෝධියට පාරමිතා අපිට වඩා පිරිලා නම් පච්චේක බුද්ධ බෝධියට අපිට වඩා පාරමිතා පිරිලා නම් තථාගත සම්බුද්ධ බෝධියට අපිට වඩා පාරමිතා පිරිලා නම් ඒගොල්ලෝ අපි අතර ශ්‍රේෂ්ඨ නෙමෙයිද ජේෂ්ඨ නෙමෙයිද අපි අතරේ ඒගොල්ලෝ වැඩිහිටියෝ නෙමෙයිද වැඩිහිටි භාවයේ දීලා තියෙන්නේ අපි මේ ලබාපු මිනිසත් භවයේ උප්පැන්නට නෙමෙයි වයසට නෙමෙයි. ඒක දීලා තින්නේ පාරමිතාවට අනුව. එහෙනම් සෑම මිනිසෙක්ම මැරිලා මැරිලා ඉපදෙනවා නම් ඉපදිච්ච වාරගාන මේ මාපොළවේ වැලිවලට වඩා වැඩි නම් කෙනෙකුගේ පරමාවිස විඥාණයට සාපේක්ෂව ගණන් හදන්න පුළුවන්ද? එක දාලා බින්දු ලියන්න ගියාම මේක පුතේ වටේ කැරකිලා අනිත් පැත්තෙන් බින්දු ආවත් ආවිස කියන්න බැරි තරම් අපි මේ ඉපදිච්ච කයටයි ආයුෂ හදන්නේ වයස හදන්නේ වයස හැදිය යුත්තේ විඥාණයට විඥානයේ ආයුෂ මේ ලෝකයේ කිසිම කෙනෙකුට මනින්න බැරි තරම් ඒකේ වැඩිහිටිභාවයේ ඉමි වෙන්නේ පුරපු පාරමිතාවලට අනුව ಗುಣධර්ම වලට අනුව එහෙනම් ඒකට අනුව අපි අතර යම්කිසි කෙනෙකුට ಗುಣ තියෙනවා නම් ඒ උත්තමයාට අපි සලකන්නට ඕනේ අපිට වඩා මාර්ගඵල යම් කිසි කෙනෙකුට තියෙනවා නම් වස්වැඩි කියලා මාර්ගඵලලාභින් තරණ එක පෙළන එක අපේ තියෙන අසත්පුරුෂකමට උන්වහන්සේට රිදවන එකටද සාධාරණ එහෙම නැත්නම් ඒ මාර්ගඵල වලට ගරු කරලා උන්වහන්සේට ගරු කරන එකටද සාධාරණ කියලා ඇහුවා නම් අපිට කියන්න සිද්ධ වෙනවා එකඟ වෙන්න සිද්ධ වෙනවා උන්වහන්සේ උන්වහන්සේගේ මාර්ගඵල ඒ අවබෝධයට ඥාණයට ගරු කිරීම වඩා ශ්‍රේෂ්ඨයි කියලා හේතුව අපට නැති ඵලයක් උන්වහන්සේට තියෙනවා අපට නැති අවබෝධයක් ඒ උත්මයාට තියෙනවා උන්වහන්සේ අවබෝධය තුලින් අපට වඩා ජේෂ්ඨ වෙලා ඉවරයි. අපිට නැති මාර්ගඵලය තුලින් උන්වහන්සේ අපට වඩා ශ්‍රේෂ්ඨ වෙලා ඉවරයි. හොඳම උපමාව තමයි වස් වැඩි අපේ පෝටලේ මානායක හාමුදුරෝ ඒ පුංචි සාමනීර මහරහතන් වහන්සේට වැඳලා කමටහන් ගත්තේ නැද්ද? දැන් කමටහන් ගන්න ගුරුතනතුර ලැබුණේ යාගේ අවබෝධයට නෙමෙයිද? අවබෝධය තුලින් ඒ මාර්ගඵල ඥාන තුලින් ඒගොල්ලෝ ජේෂ්ඨ වෙලා ඉවරයි වැඩිහිටියෝ වෙලා ඉවරයි එහෙනම් අපේ ජීවිතවලත් මේ ඕනතරම් මාර්ගඵලලාභී වැඩිහිටියෝ අපි අතර ඉන්නවා. ඒ අයගේ වැඩිහිටිභාවයේ අවබෝධයේ වැඩිහිටිභාවයට ප්‍රඥාවේ වැඩිහිටිභාවයට ගුණධර්මවල වැඩිහිටිභාවයට මාර්ගඵල අවබෝධ වැඩිහිටිභාවයට අපි ගරු කරන්නට ඕනේ. ඒ නියතමානිකම කීකරුකම අවංකකමවත් අපිට හදාගන්න බැරි මම ජේෂ්ඨයි උඹලා මට උපස්ථාන කරපල්ලා. මමයි මෙතන ශ්‍රේෂ්ඨ මමයි මෙතන ප්‍රධානිය හැමෝම මට යටත් වෙලා ඉන්න ඕනේ කියලා අපි ඒගොල්ලෝ පාලනය කරනවා නම් වද දෙනවා නම් එයාට හිංසා පීඩා කරනවා නම් අනවශ්‍ය විදියට විනය දාලා ඒ අය තලනවා නම් පෙළනවා නම් දැන් අපේ පාතිමෝක්ෂ සංවර සීලය අපේ පිරිහිලා නේද අනුපවාදෝ අනුපගාතෝ පාතිමොක්කේච සංවරෝ කියන ඒ සීලය අපි තුල අතුරුදාන් වෙලා නේද මේ ලෝකයේ කිසිම කෙනෙක් තලන්න අපට අවසර නැහැ, පෙලන්න අවසර නැහැ, රිදවන්න අවසර නැහැ, නිന്ദා අපාස කරන්න අවසර නැහැ, එලා දකින්න අවසර නැහැ. මේ ලෝකයේ සෑම සත්‍යයකම උපස්ථාන කරන්න විතරයි අපට අවසර ලැබිලා තියෙන්නේ. හේතුව මේ හැමෝම තථාගත ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ශාසනයේ උපාසක උපාසිකා බික්කු බික්කුණී කියන සතර වර්ගයාම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ඒ ශ්‍රාවකයන්ගේ අඩුපාඩු එලා දැකලා දඬුවම් කරන්න අපිට තියෙන අයිතිය මොකද්ද? ඒ අයට විවේචනය කරන්න අපාස කරන්න අපිට බලය දුන්නේ කවුද? එහෙනම් අපිව අපි හදාගන්න ඕන කමට අපි අපිව හදාගත්තේ නැහැ අනිත් අය හදන එක නේද කරලා තියෙන්නේ. ජීවිත කාලෙම අපි මිනිස්සු එලා දැක්කා එයාගේ අඩුපාඩු වලට අපි නිකන් බොරුවට පටිගියා කටි ඇති කරගෙන එයාත් එක්ක ගැටුණා අපේ දුර්වලකම් මේවා මිනිස්සු කවදරි ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියකින් පිරිණිවන් පායි අපට තියෙන්නේ අපේ අඩුව හදාගන්න එක අඩුපාඩුකම් තියෙන කට්ටියගේ අඩුපාඩු දරාගෙන ජීවත් වෙන මානසිකත්වය කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ අනිත්‍යගේ දුර්වලකම් ඉවසාගෙන කටයුතු කරගෙන ජීවත් වෙන මානසිකත්වයේ කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. අනිත්‍යගේ අසංවරකම් සෑම දෙයක්ම දරාගෙන ජීවත් වීමේ මානසිකත්වයේ කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. අනිත්‍යයේ අනාවබෝධ හැම දෙයක්ම ප්‍රඥාවෙන් ඉවසගෙන කටයුතු කිරීමේ ගුණය කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. අනිත්‍යයේ අසත්පුරුෂ භාවය අනිත් අයගේ දුරාචාරය අපිට ඉවසගෙන කටයුතු කිරීමේ මානසිකත්වයේ ගුණයක් වශයෙන් වඩන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. මේ ಗುಣධර්ම නැත්තම් මේ ලෝකයේ කොහෙවත් ඉන්න බෑ. ඒත් හැමතැනම ඉන්නේ මාර්ගඵලලාභින්ට වඩා අනාරි අසත්පුරුෂයෝ නේද? හැමතැනම ඉන්නේ පුතුජන අය නේද? එහෙනම් මේ කියන දුර්වලකම් ලෝකේ හැමතැනම තියෙනවා. සේනාසනේ තියෙනවා, විහාරස්ථානේ තියෙනවා. සමාජයේ තියෙනවා වැඩපොලේ තියෙනවා වීදිවල තියෙනවා මේ කියන සෑම තැනම මේ ප්‍රශ්නේ තියෙනවා හේතුව පුදුජනයෝ අනන්ත අප්‍රමාණ විදියට අසීමිත ලෙස පවතිනවා මාර්ගඵලලාභී උත්තමයෝ බොහොම සීමා සහිතයි දුර්ලභයි එහෙනම් අපට වැඩිපුර ජීවත් වෙන්න වෙන්නේ පුදුජනායත් එක්ක නම් මේකේන අඩුපාඩු දුර්වලකම් අනන්ත අප්‍රමාණ ඒ අයස් ළඟ තියෙනවා නම් ඒ සෑම දෙයක්ම දරාගෙන ඉවසගෙන කටයුතු කරන ඒ දක්ෂකම අපි වඩන්නට ඕනේ නේද එහෙනම් සහෝදර සංඝයා තුළ මේ වගේ අඩුපාඩුකම් තියෙනවා ඒකට ගැටෙන්නේ නැතුව පටිගය ඇති කරගෙන වෛර කරන්නේ නැතුව විවේචනය කරන්නේ නැතුව එලා දකින්න නැතුව නිඳා කරන්නේ නැතුව හැම දෙයක්ම ඉවසගෙන කටයුතු කිරීම ගුණයක් ලෙසින් අපි වඩන්නට ඕනේ ඒ තුලින් අපේ පාරමිතාව අපි සම්පූර්ණ කරගන්නට ඕනේ එහෙනම් මේ කමඨාන මොනතරම් අපට වටිනවද මේ ගුණය අපේ චරිතයට එකතු කර ගැනීම මොනතරම් අපේ චරිත ගුණාංගයේ බබලවනවද අපි ಗುಣවලින් බබලෙන්නට ඕනේ ආලෝකමත් වෙන්නට ඕනේ දවස ගාන අපි අඳුරු වෙනවා දවස ගාන අපි ආලෝකයේ අඩු වෙනවා මොකද හේතුව අනාවබෝධය තුලින් අපි මේ නාම රූප ගනුදෙනු කරලා හැමතැනම වඩන්නේ අලෝභ අධ්වේ සමෝහ නෙමෙයි ලෝභ දේශ මොහ හැම තැනම අකුසලයක් තමයි හදාගන්නේ. 100 වඩනවායි කියලා එතනත් 100ක් වඩන. ඇයි? දැම්මට ගොඩාක් 100 පවතිනවා. අනිත් අයට සාපේක්ෂව දැන් 100 ගොඩාක් හොඳයි. ඉස්සරට වඩා දැන් 100 ගොඩාක් දියුණුයි කියලා. දැන් ඒක තුළ ගුඩංගුවක් ආංකාරයක් නේද වඩලා තියෙන්නේ. ඉතුවක්කාරකමක් නේද වඩලා තියෙන්නේ. ඒ තුලින් 100 නෙමෙයි වඩලා තියෙන්නේ 80. අමෝහය වෙනුවට මෝහය වඩලා තියෙන්නේ. ගස් කොළන් දකින්නකොට නාම රූප දකින්නකොට මේ මේ දේවල් දැන් මට පේනවා මේ මේ දේවල් දැන් දැනෙනවා අවබෝධ වුණා කියලා අපිට විද්‍යාව ප්‍රත්‍යක්ෂ වුණායි කියලා පිටනවා තථාගතයන් වහන්සේට සාපේක්ෂව විද්‍යාව අපට තේරිලා නැහැ සැරියොත් මොග්ගල්ලාන කාශ්‍යප කියන ඒ මහරහතන් වහන්සේලා මේ ලෝකේ නාම රූප දැකපු විදියට අපිට පේන්නේ ඒ කියන්නේ මේ පේන විද්‍යාව මගේ ප්‍රඥාවට දැනුමට සීමා සහිතයි. මගේ දැනුමට අනුවයි මේක පේන්නේ. මේක වැටහිලා නැහැ කියලා කියනකොට අපි මේ විද්‍යාව තුලිනුත් අවිද්‍යාවක් නේද වඩලා තියෙන්නේ. හැම දෙයක්ම මට තේරුණායි කියන දේ තුලින් උම්මත්තක ස්වභාවයක් නෙමෙයිද මේ දිනු කරලා තියෙන්නේ. එහෙනම් විද්‍යාව තුලින් අපි අවිද්‍යාව වඩනවා. මෝහය අපි නිතරම සීය තුලින් වඩනවා. එහෙනම් මෝහය වඩ වඩා අවිද්‍යාව වඩ වඩා කොහාටද මේ යන්නේ නැවත ඉපදෙන්න මේ යන්නේ പ്രേත ලෝක භූත ලෝක වලට ඉමිකම් කියන්න මේ යන්නේ සතර උපාත අපාය වල උත්පත්තිය කයිති කරගන්නයි මේ යන්නේ එහෙනම් මේ වගේ මානසිකත්වයේ නම් අපි ජීවත් වුනේ වර්තමාන ජීවන රටාව මෙවැනි තත්ත්වයක නම් පවතින්නේ මේ අඩුපාඩු දැන් අපි නිවැරදි කරගන්නට ඕනේ මේ දුර්වලකම් දැන් හදා ගන්නට ඕනේ මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිණිවන් පාන්නට නම් අනිත් අයගේ ජීවන රටාවන් දකිනකොට අනිත් අයගේ චර්යාවන් දකිනකොට අපි කැළඹෙනවා නම් අපිට විරුද්ධත්වයක් ඇති වෙනවා නම් පටිගයක් ඇති වෙනවා නම් द्वේෂයක් තුලින් අපි ඒ කටිය විවේචනය කරනවා නම් එලා දකිනවා නම් මෙන්න මේ දුර්වලකම් අපි තුල තියෙනවා නම් සෑම දෙයක්ම නිවැරදි කරන්නට ඕනේ ඒ සෑම දෙයක්ම නිවැරදි කරගෙන අපි අපේ චරිතය අඩිගස්ස ගන්නට ඕනේ අනිත් අයගේ අඩුපාඩු අපට ප්‍රශ්නයක් නෑ. ඒ අඩුපාඩුත් එක්ක ඔරොත්තු දෙන මානසිකත්වය අදා ගන්නට ඕනේ. අනිත් අයගේ දුර්වලකම් වලින් අපට වැඩක් නෑ. ඒ දුර්වලකම් එක ඉවසගෙන ජීවත් වෙන්න ඒවට ඔරොත්තු දෙන මානසිකත්වය හදා ගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. මෙන්න මේ කමඨාන අපි වඩන්නට ඕනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් පවතිනවා. ඒ හැම දෙයක්ම හදා ගන්නට ඕනේ, නිවැරදි කර ගන්නට ඕනේ. අන් අයගේ චරිතවල තියෙන දුර්වලකම් අනිත් අයගේ ජීවන රටා නිසා මේ වගේ අඩුපාඩු මෙච්චර කාලයක් අපි නඩත්තු කළා නොදැනුවත් ඒවා අපි පෝෂණය කළා දැන් අපි පෝෂණය කරන්නේ නඩත්තු කරන්නේ ඒවා නිවැරදි කරගෙන නිවනට ලං වෙන්නට ඕනේ පණ නැති භෞතික නාම රූපවල මේ වස්තුවල පවා මේ ප්‍රශ්නේ තියෙනවා අපි කැමැති ව්‍යංජනයේ කවුරු හරි කල්ලතු වැඩිපුර කාලා නම් අපට මොනතරම් තරහා යනවද කෙසෙල් ගෙඩි තුනක් විතර තිබුණා. ඇවිල්ලා බලනකොට තුනම කාලා. හැබැයි එක්කෙනෙක් නම් ඒ තුනම කාලා තියෙන්නේ එයාට පාර දෙන්න තරම් තරහා යන්නේ නැද්ද? ඇයි එකක් කාල දෙකක් තියන්න තිබුණානේ එහෙනම් මේ නාම රූප වෙනස් වෙනකොට මේ නාම රූප අපට අයිතිය නොලැබෙනකොට ඒක විඳින්න තියෙන අවස්ථාව අපට අයිමි වෙනකොට ඒ හැමතැනම කෙලෙසයක් නෙමෙයිද ඇති වෙලා තියෙන්නේ පටිගයක් නෙමෙයිද ඇති වෙලා තියෙන්නේ වෛරයක් නින්දාවක් අපාසයක් නෙමෙයිද අපි තුල නිර්මාණය වෙලා තියෙන්නේ මෙච්චර කාලයක් මේ අඩුපාඩු අපි අදාගත්තේ නැහැ. මේවා අපේ අඩුපාඩු කියලා අපි තේරුම් ගත්තේත් නැහැ. දැන් අපට පෙරපෙන් පාළ වුණා. අපේ පෙර කුසල් අවදි වුණා. දැන් මේ සද්ධර්ම අපට ඇහෙනවා. මේ දුර්වලකම් දැන් අපට තේරෙනවා. තේරෙනවා නම් හදාගන්න, වැටෙනවා නම් නිවැරදි කරගන්න. තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය තුල රාහත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්න එහෙනම් අපේ චරිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් තිබුණා අඩුපාඩු තිබුණා සෑම දෙයක්ම නිවැරදි කරගමනිමු අඩුපාඩු ටික අපි අරිගස්ස ගමු හේතු අපේ මිනිසත් භවයේ මේ වෙනකොටත් අනන්ත අප්‍රමාණ කාලය මිඩංගු වෙලා ඉවරයි කෙලෙස් සඳහා දැන්වත් අපි නිකලෙස් සඳහා අපේ කාලය මිඩංගු කරමු ආර්ය මාර්ගය වඩන්න අපේ කාලය අපි ආයෝජනය කරමු මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පාන්නට අපි අපේ කාලයේ ශ්‍රමය ආයෝජනය කරලා පුළුවන් තරම් කෙලෙස් නිරෝධ කරමු මේ දැනුම අපි හොඳට ආයෝජනය කරමු. අපේ අවබෝධය හොඳට ආයෝජනය කරමු. සෑම විද්‍යාවක් තුළින්ම අවිද්‍යාවක් නිර්මාණය නොවෙන්නට, අවිද්‍යාවක් අට නොගන්නට අපි වග බලා ගනිමු. සෑම 100ක් තුළින්ම මෝහයක් ඇති නොවෙන්නට වගකීමෙන් යුක්තව අපි මේ කමඨාණක් වඩමු. හැම මොහොතක් තුළම ආර්ය ගුණධර්ම වඩන්න අනාර්ය ගුණධර්ම ඒක තුළින් නොවැඩෙන්නට අපි සීය පවත්වන්නට ඕනේ එහෙනම් මේ ධර්ම දේශනාව කමඨාන හොඳට සීය පවත්තලා හොඳට සීයෙන් ධාරණය කරගන්න නිතර නිතර සීය පවත්තන්න නිතර නිතර පුරුදු කරන්න පුහුණු කරන්න වඩන්න මේ ලබාපු අවබෝධයේ දැනුම ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය තුළම රාත්බෝධියෙන් පිරිනිවන් පාන්න අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම මේ කමඨාන දේශනාව මේ තුලින් ලබාගත් අවබෝධයේ දැනුම අපි සියලුම දෙනාගේ පිරිනිවන් පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි